අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සීමේනිවරු ප්‍රමුඛ සතහා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම දැන් සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. එනිසා හැම දිනම කය එක තැනක තියනවා වගේ සිතත් එක්තෙන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි මේ හිමක් කොනක් පරක් දෙරක් නැති අනවරාගෝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැමදෙනාම බොහෝ කාලයක් ආපු අය ඇවිද්දාය නමුත් භවයෙන් වැහිලා නිසා ඒ අතීතය අපිට පෙනෙන්නේ නැහැ නමුත් නොපෙනුනත් මේ සසර ස්වභාවය ඒතරම් සුභජනක නොවන නිසා දුක් සහගත නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. අතීතයේදීත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඇසුරු කරන්ට නොලබුණු නිසා තාම මේ සංසාර ගමන අපි ඒ නියත දුවන සැරිසර නැත්තු වෙලා ඉන්නවා. පින්වත්නි නොපෙනෙන අතීතය පැත්තකින් තබන්න තවම නූපන් අනාගතයත් පැත්තකින් තබන්න තමන්ගේ මේ ජීවිතයට තමන්ගේ සිහිය නුවණ යොමු කරලා බලන්න මහා සාගරේ ජලය තියෙනවා එක තැනකින් වතුර දෝතක් අරගෙන පිව්වහම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. ඒක වතුර දෝත අපිට මින්මක් වෙනවා අනන්ත අපරිමාණ ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු තව තව තැන් වලින් බීලා බලන්න ඕනේ. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති අනන්ත පරිමාණ සංසාර සාගරයෙන්ම මැනගන්න ඊට පස්සේ අතීත අනාගත කියලා අමුතෙන් හිතන්න ඕනේ. ඒ නිසා අද දවස මේ ජීවිතේට සිහිය නුවණ යොමු කරලා බලන්න. ජීවිතේ විභාවවම සැපසෙන ලෝක වෙනකම මේ ජීවිත දුක අවසන් කර ගන්නට නිවන් ලබන ඕනේ කියන සාධක වචනේ අහලා තියෙන හින්දා ඒකට අපි හැමතැනම හරියට උත්සාහවත් වුණා උත්සාහවත් වෙනවා ආහාරකවම වහන්සේ මොකද නිවන් මාර්ග පෙන්වනවා මම කියන්නේ දුක. ඉතින් හරියට මොකද නිවන් දකින්න පුළුවන් වෙන්නේ ඔව් ඒ කියන්නේ මම මට පෙන්නනවා කියලා තව දෙයක් කිව්වා මම කොහොමද කරන්නේ ආ හතරම බොහොම දාර්ශනික පොතක් වෙනවා කියලා කිව්වා මම කියන්නේ මේ ජීවිතයේදී නිවන නිවන පෙන්නනවා පෙන්නනවා පෙන්නනවා කියන හැමෝම දරකටම අපි කියා ඉස්පතහර පෙන්වනකොට උගලොත් ඇතුළේ කියනවා හැබැයි මම ආයෙත් වඩා ගොඩක් වෙනස් එකක් කරන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ ළඟ නිවෙන්නේ පටන් ගියා හදන්න මම හදනවා දෙකතරක් අපි නිවන හොයාගෙන නිවන ගැන සංහිඳේ කියන දේශකයන් වහන්සේලා ගාමන් වහන්සේලා ඉස්සරහ හොයාගන්නේ කි අතේ ඒක කොට වෙනස් ඒ කියන්නේ අත අපි සහවර වෙන්නේ මම ඕගොල්ලන්ගේ දහව දැනගන්න හදනනේ ඕගොල්ලෝ කරලා කියන්නේ නිවන ඕගොල්ලෝ දකින්න කොහොමද කියලා පණිවිඩය හරහා මාත්මයන් වශයෙන් මෙසට වංගාවෙන් නිවන පිළිබඳ පණිවිඩයක් ඔයගොල්ලෝ ලබා ගන්න දෙන්නේ. නිවනට පණ අද ඔයගොල්ලෝ මම කියන්නේ නෙවෙයි. නිවනට පස්ස ඔයගොල්ලන්ට මම අද පෙන්වන්න දෙන්නේ. එන්න කියන්නේ මොකටද? ඕගොල්ලෝ නිවන් දකින්න දකින්න පුළුවන්කම ඕගොල්ලෝ ගාව රැගෙන ඒක ඕගොල්ලෝ ගාව තියෙන කියලා පෙන්වලා ඒකේ තත්ත්වයකින්ම සමාස් කරනවා. ඒක පොර හොයන්න නිවන් දකින්න මඟ හොයාගෙන පිටට යන්න වෙන්නේ නැහැ. එතකොට නතර වෙන කොහෙද? තමන්ගේ. අපි දන්නවා නිවන් දැකගත්තොත් මොකද වෙන්නේ? අපේ මොකද නිවන් දකන්නේ? නිවන් දැකගත්තොත් විතරයි මේ සියලු දුක් අවසන් කර ගන්න පුළුවන් නේ? පංච උපාදානස්කන්ධ දුකේ නිදීමදී එන්නේ කොතනින්ද? නිවන. සියලු භවවත අවසන්තරණ වෙන්නේ කොතනින්ද? නිවන. නිවන දැකීමෙන් විසක භවවත අයිනකරනද මේ පංච උපාදානස්කන්ධ ලෝක දුක නැති කරන වෙන කිසිදු තැනක මොකක්ද කියන්නේ? නෑ. නිවන කියන්නේ අසංකත ධාතුව එතනින් මෙහා සංකත තත්ත්වයෙන් යනවා පංච උපාදාන සම්බන්ධ ලෝකේ සංකතයෙන් යනවා පරේ. භවයේ සංකත සුදන්නම දුකයි කියනකයි භවයේ දුකයි කියලා කියන්නේ. සංකතයේ දුකයි කියනකයි පංච උපාදාන සම්බන්ධ සංකතයෙන් කියන්නේ. ඒ දුක නැති සියලු දුකේ නිස්සාරණය සියලු දුකේ නිවීම සියලු දුකේ නිදීම කියන්නේ සමකෙන් හට බබක තපයෙන් නොකලී අසම්පත කහව යම් කෙනෙක් නිවන් දැකගොත් නිවන ජීවිතයේ සාර්ථක කරගත්තොත් නිවන සාක්ෂාත් කළොත් එයා මේ ලෝකෙන් මිදුණු කෙනෙක් ලෝකෝත්තර කෙනෙක් ලෝකෙන් ඈතර වෙච්ච කෙනෙක් භවක අවසන් කළ කෙනෙක් යනකම යනවා. හරි. මම දැන අද එතන ඉඳලා මම ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ උත්තර දෙන්න ඕනේ මම. හරිද? නිවන් දකින්න පුළුවන් නම් ලැබුණු හතරක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් දකින්න දර්ශනය නිවන් දකින්න සිය නිවන් දකින්න හැටි වචන පිටක නබතේ යම්කේචී සමගිය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජ්ජං හේතුඵලං ධම්මචක්ඛු මුදපරං යම්කේචී සමගිය ස්වභාව කොට සමුදය කියලා කියන්නේ ඇතිවීම. ස්වභාවය. ඉපදීම ස්වභාවය. සමුදය කියන වචන ඇතිවීම, ඉපදීම, හට ගැනීම, පහළ වීම කියන ඒවා සමාන වචන. සමුදය ස්වභාව කොට ඇති යම් කිසි ධර්මයක් ගේනවා ඒ හැම ප්‍රයාගන්ව සබබවතාම ඒ සියල්ල නිරෝධ සමාධි නිරුද්ධ වෙන ස්වභාවම් යුක්ත නිරුද්ධ වෙනවා දැහැරි වෙනවා සැය වෙනවා වැය වෙනවා තියෙනට සමානව නිරෝධයට අතකන නිරුද්ධ වෙනවා කියන්නේ නිරුද්ධ වෙනවා නැති වෙනවා ඡය වෙනවා වැය වෙනවා විනාශ වෙනවා කියන සමාන වචන නමුත් ඒක අර්ථ කොටස කොටස් වෙනස් එතකොට අත්‍යතදතා වූ යම් කිසි දෙයක් වෙනනම් සියල්ල නැති වෙනවා කියලා දකින්නේද ඉන්දෙදෙස් මල නැති ඉන්දෙදෙස් රටස ඉන්දෙදෙස් දුන්නේ නැති පිළිසු ගහන්න නැහැ කියලා පෙන්වනවා ඒ වගේ අපලකට පිළිගන්න පුළුවන්ද අර්ථපතක එතකොට පිළිසු ගහන්න නැහැ කියලා කියන්නේ අත්‍යතදත සියල්ල නැත්නම් නිකුත් වෙනවා කියලා දකින්න මානසික මට්ටමයි නිවන් දකිනවා කියලා කියන්නේ. ඒ කියන හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්නේ නැහැ. දැන් අපි බලමු ඇතිවෙන සියල්ල නැති වෙනවා කියලා දැක්කේ යුතුයනම් ඇතිවෙන ස්වභාවයේ යුක්ත නැත්නම් සමුදේ ස්වභාවයට ධර්මත මොනවද කියලා බලන්න. මේ ටික පොදු උපකරණ දෙකක් ඔයගොල්ලන්ට කරනවා. සෝත පිටකයේ සංයුක්ත නිකායේ හතරවෙනි කාණේ ජාති ධම්ම කියන වරණ ජාති ධම්ම කියන වරණේ හොඳට පෙන්නනවා සමුදේ ස්වභාව කොටස ධර්ම කියලා කියන්නේ මොකක්ද සමුදේ ස්වභාව කොටස කියලා කියන්නේ මොකක්ද ඉපදෙනම ස්වභාව කොටස ධර්ම කියන්නේ මොකක්ද නැත්නම් ඇතිවීම ඇති වෙනද ඇති වුණ ධර්මයක් කියන්නේ මොනවද? අටකට ධර්මයක් කියන්නේ මොකක්ද? ඇහැ රූපය සකපු විඥානය සකපු සම්පතය සකපු සම්පතය නැත්නම් සෝවෝ දුක්ඛෝ නතු නතු පසු වේකන තේසසකට වේදනාවක් මේ සියල්ලම සමුදේ සුඛවකට දානවා එතකොට ඒ සියල්ලම නිරුද්ධ වෙනවා කියලා ඔයගොල්ලන්ට දැනෙන්නට ඕනේ. කන සතය සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පස්සේ මොපන්න සියලු වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම සතයේ සුපහවරට කරන්නේ. නාමයේ කර්මයේ ගාන විඥානේ ගාන සම්පස්සේ මොපන්න ධර්ම ජීව රස ජීව විඥානේ ජීව සම්පස්සේ මොපන්න ධර්ම කය පොට්ටප්පේ කය විඥානේ කය සම්පස්සේ මොපන්න ධර්ම මනස කර්මාරමන මනෝ විඥානයේ මනෝ සම්පතන පරිහර මෙන්න මේ සාරගත වූ මේ ආයතන හය ගන්නතහම මෙන්න මේ ස්පර්ශ ආයතන හයමයි සමගිය ස්වභාවය ඇති කරගන්න. මේ ස්පර්ශ ආයතන හය ඉතුරු දැතු හටගන්න ඒ ආයතනය නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඔගොල්ලෝ දැනගොත් ගන්නවා නම් අන්නේ දෙකීම තමයි කෙලෙස් ප්‍රකට දැන කෙලෙස් මල නැති පිළිසිදු තහම නැහැ කියන්නේ. අන්න ඒක කෙනෙකුට දකින්න පුළුවන් නම් එයා නිවන් දැකලා තියෙනවා. මම ඒකේ විස්තර කරලා තියෙනවා. ඒකෙන් මතකදලේ ආයතන ඇහැකන සුවනාසේ ශරීරයේ මනස කියලා ආයතන හයක් අපිට තිබුණාට ආයතන හයම එකපද සමතිය නැහැ. අපි ඇහෙන රූපයක් බලක දනාලොත් අනෙක් ආයතන එකමකව ඉපට ගන්නවා. ඔබලට දෙවෙනි අවස්ථාවේදී යම් කෙනෙකුට වෙනවා කෙනෙක් ආරමුණ විචිත්ත පුළුවන් බව කෙනෙක් රූපය හඳුනන්න පුළුවන් බව කෙනෙක් රූපේ හිතන්න පුළුවන් බව කෙනෙක් රූපේ දැනගන්න සමත් වුණා කෙනෙක්ගේ මනසේ කෙනෙක් රූපය රූපයේ හිතන බව රූපයේ හඳුනන බව රූපයේ හිතපු දේ රූපේ දැනගන්න සමත් ඉස්සර දැකපු නෙගොත් දේ කරන කියන උගලට දැකපු දේ ඉතුරු වෙනවා කණෙන් සතිය ගහන්න වෙලාවට අනෙන් සතිය ගහන්න වෙලාවට අනෙක් ආයතන එකමකට ඉතිරිලා නැහැ නේද අහන වෙලාවට මේ එක් ආයතනයක් විතරයි සතිය වැඩ කරන්නේ ඒ සත්‍ය රූපය අපි දෙකිනවා සත්‍ය රූපය හදනවා සත්‍ය රූපෙට හිතනවා ලස්සන කතාවක් අහවල් වෙනානේ කියන්නේ අපි හිතනවා. හිත පුතේ දැනගන්න. ඒ ශබ්ද රූපේ නිරුද්ධ වෙනකොට ඒ රූපේ විකෘත ප්‍රමාණ රූපේ හඳුනන ප්‍රමාණ රූපේ හිතපු ප්‍රමාණ දැනගන්න තමයි නිරුද්ධ වෙනවා. මේ විදිහට මොකද කොමන ආයතනයෙන් කොමන කොමන ආරම්භන දැක්කම හින්දම හැදුනවා ඒ ආනමනේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව ඕගොල්ලන්ට තේරෙනවා නම් තමන් විදපු හඳුනකෝ සියල්ලම එකට දැක්ක දැක්කනවා කියලා පිටිපස්ස දැක්කාම ඔයාලා ඔයගොල්ලන්ට ඉතුරු නොවේ නම් අන්නේ දර්ශනයටයි නිවන් දකිනවා කියන්නේ. එතකොට දැන් හටගත්ත සියල්ල නිරෝධ තමයි නිරෝධ වෙන ධර්මයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් වෙලා තියෙන දේ කොහොමද? දැන් මෙතෙන්ට තමන්වම හැදෙල කරගන්න දෙන්නේ. දැන් මේ සිතාවේ අපිට තේරෙනවා. දැන් තේරෙනවා මොකද ජනන වහන්සේ නිවන් දක්වා කියලා කියන්නේ සමුදය ස්වභාව කොටයි සියලුම ධර්මතා නිරුද්ධ ස්වභාව දුක්ඛය කියන දැකකොට අන්නේ දැකීම කෙලෙස් අටකට කෙලෙස් මඟදැකි කිරිතු සාමය. එතකොට සමාජීය භාවනාවට ගන්න. අතකන නිරුද්ධ වෙන ධර්මයක් කියන්නේ මොකක්ද? මේ විපස්සායකන අය අය අනුබර පවන සියම පිටතදී. එතකොට ඒ සියලු ධර්ම නිරුද්ධ තමම තුළ ඉස්සෙල්ලා නිරුද්ධ වෙනවා. මේක කොහොමද වෙන්නේ? තමම බලකදී බලන තමන්ට දැනෙන දේ, දැනෙන දැනෙන දේට තමන් හිතන බව, තමන් හිතන බව, දැනෙන දේ හිතෙන් හඳුනා ගන්න බව, දැනෙන දේ හිතන බව, දැනෙන දේ දැනගන්න බව තමන් වල වෙනකොට බුදුහමහම රූපේනවා. ඔබ වහකට යනකොට පෙනෙන රූපෙත් ඒක වෙනවා ඉතුරු නැතුව ඒ රූපයේ එකක ප්‍රත්‍යයක් ඕගලව හිතේ ඉදිරියට නිරුද්ධ වෙනවා ඒ රූපය හඳුනාගත ප්‍රත්‍යයක් ඉදිරියට නිරුද්ධ වෙනවා ඒ රූපෙට හිතපු ප්‍රත්‍යයක් ඉදිරියට නිරුද්ධ වෙනවා ඒ රූපේ දැනගන්නට තමයි තමන් තුළ ඉදිරියට නැතිනේ ඒ කොහොමද මේක කරන්නේ ඕකේලාව වෙනවා හැම දැනෙන දකින්න හැම බුද්ධ විවිධ හැම වේදනාවම මේ රූපයේ ඒ රූපය හඳුනන හැම වාරයක්ම රූපේ තියෙන හැම සංස්කාරයක්ම රූපේ දැනගන්න හැම ආකාරයක්ම රූපෙට නිරුද්ධ වෙනවා ඒ විදිහ රූපෙ නිරුද්ධ වෙනකොට විකපු හතරක කටේ ඉස්සරහට ඔගොල්ලෝ කඩේ සතපියක් අහන දලා වෙදී ඒ සබ්ද රූපය ඔගොල්ලෝ හිතේ පිටිනවා ඒ සබ්දය ඉතින් හදට දනවා ඒ සබ්ද රූපේ ඔගොල්ලෝ හිතනවා සබ්ද රූපය ඔගොල්ලෝ දැනගන්නවා ඒ සත්‍ය රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ විදිහට වේදනාවක් ඕගොල්ලෝ තුල දැනෙන්නේ නැහැ. ඒ සත්‍ය හර්ධගත හැමෙත් ඕගොල්ලෝ තුල දැනෙන්නේ නැහැ. ඒ සත්‍යෙට හිතපු ගතිය ඕගොල්ලෝ තුල දැනෙන්නේ නැහැ. සත්‍ය දැනගත හැමෙත් ඕගොල්ලෝ තුල දැනෙන්නේ නැහැ. මේ විදිහට ස්පර්ශ ආයතන හයෙන් රූපය, ශබ්දය, ගන්ධය, රසය, අයතන පහකට කිසිම යමක් හිතන තම ඕගොල්ලෝ තුල ගෙනවනවා. ඒ විදසිතාසක ඕකලොක පුරුණ පච්චගත අහිව පරිණිපාන. සම්මා සුද්ධම කෙරෙනවා දෙවිත විදසිතාසයක්. නම අපේ දකින අහත ඒ හැපතිනම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා. ඕගොල්ලෝ දැක්කෝ ඕගොල්ලන්ට මමයන් කරන්න ඇහැ ඉතුරු වෙන්නේ නැහැ. අනසගනාදී පරිත්‍යාග ඉතුරු වෙන්නේ නැහැ. යාරතේ හිත සමතුලිත කරගන්න සියලුම රෝගයක් තියෙන්නේ අත්කතාවක් හැබැයි අපට නිකුත් වෙන ඕකම තමයි හැකෝකේ අනිශ්චිතයි. ඕක ප්‍රතිචාර දීකේ අනිශ්චිතය කියන්නේ. චක්ක විඥාන ප්‍රතිචාර වේගයේ අනිශ්චිතය කියන්නේ. යාම මොනතම වේදනාවක් අවශ්‍යක වෙනවද කියලා මොනතරම් වේගයෙන් අනිශ්චිතවද කියන එක ඔයගොල්ලෝ දැනගන්න. ඔයගොල්ලෝ ඒකම ප්‍රශ්නෙට කරන්නේ කිසි වෙන්නේ. දැනගන්නේ අර්ථයෙන් නිරුක්තකද සිත ඒ තමන් තුළම කියන ඕකලම කියනවා. ඕකලම කියන්නේ අර්ථයෙන් නිරුක්ත වෙනවා කියන එක පෙනෙන්නේ නැහැ. දැන් අපි හොයමු දැන් අපි බලමු එහෙම වෙන සිද්ධාන්තයක් අපතුල කියන්නේ ඒක අපිට නොපෙනෙන්න තියෙන හේතුව මොකක්ද කියලා. මොකකින්ද මේ නිවන ඒ ඇත්ත ඒ සිතාරේ වැහිලා කියන එකේ තපපලන බුදුරජාණන් වහන්සේ දෙන්නා මොකක්ද හේතු කවය භවය නිසා අතර යහනික සමගය ධම්ම සතරවන ඒකෝ ධම්ම කියනකට උපමාව උදාහරණයක් ලබා ගන්නට කන්නා කියනට අපි හුනොත් අපි දන්නවා යම් දෙයක් කරලා තිබුණේ අවසන්නාසත් ගගනෙත් ඒ කණ්ණාඩියේ පෙනෙන ඡායාව හදනවා. කණ්ණාඩියේ පෙනෙන ඡායාව විඳිනවා. ඒ ඡායාරූපය හසුත ගන්නවා ඒ ඡායාරූපයට හිතනවා අහකට යනකොට ඒක දැනෙන්නේ ඒක දැන ගන්නවා අහකට යනකොට මෙතන හසුත උදී නැතිවෙනවා තමයි දැකපු ඡායාරූපයේ කරනවා කියලා කරනවා කන්නාගේ ගහකට යනකොට අපේ දෙවිදේගේ ඡායාව රූපේනම් ඒ රූපය ඇති වෙනවා ඒ දෙක කොහොමදකෝ කල්ලාතරන බවක් නැහැ. ඒ නැතිවෙන බව අන්නාගත ඡායාව අපට යනකොට නැති වෙනවා කියන සිද්ධ වෙන සිද්ධියේ දකින්න අතර උත්සාහයක් ඕනේ ඕනේ. විශේෂයක් ඕනේ නැහැ. ඒකට මෙහෙ කරන්න ඕනේ දෙන්නේ නැහැ. ඒක කියනවා කියනවා. ඒ මතවල කියනවා කියනවා. නැවතීම නැහැ. එතකොට ඔන්න ඔය නිස්සාරණයේ ජීවිතේ හැම ආයතනයකම තියෙනවා. නමුත් අපිට පෙනෙන්නේ දැන් අපි බලමු මොකද හේතුව මොකක්ද කියලා. මොකද හේතුව බව මගේ කියලා කියන්නේ මොකක්ද? ආයතන ටික හත ගණනකට කලින් ආයතන ටික ඇසි බබත් මෙහෙම කියන ඇසි බබත් අපිකාව කියන දැනුම අපිකාව කියන නෙමෙයි දැන් මෙහෙම හිත ඔගොල්ලන්ට බාහිර දරුවෝ වෙනවා දෙමව්පියෝ වෙනවා සහෝදරයෝ වෙනවා ඥාතිහිතයන් වෙනවා ගෙදරට යනවා ඊට පස්සේ ගෙදරට යනවා ආනන්ද දරනවා සංකල්ප ධනෝ ජීවි ඔක්කොම ඇති බවක ඇති බවක දැනෙනවද නැද්ද? දැනෙනවා. කොනෝයි දැනෙන සමත කියනවා භවය. අපි උදාහරණයක් ගනිමු. දැන් මේ ප්‍රවහල පිට කාමර මොනවද කියන්නේ ඒකේ බලපොත කොහොමද කියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි නිකමකින් මේ නොදන්නා මනසට කියන ප්‍රබහාර මනස. ප්‍රබහාර මනස කියන්නේ කොමාවකට ප්‍රබහාර මනස. යම් දලාවක දුරන වකුල්ල විහිද බැලුවොත් එහි බලන එක විතරයි වෙන්නේ. බලන ආපගෙන නැත්නේ නැතකට ආමරේකේ මොකද කියලා කියන්න පුළුවන් දෙයක්. පුළුවන්. ඉස්සෙල්ල දැනෙන්න දැන පුළුවන්. අන්න ප්‍රබහාරකට මනසට සුත්තක් එකසම. දැන් මොකද ඇති බව ඒ වගේ දැනටම දැනටම දේවල් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අපහසට මනසට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම දේවල් වෙනවා කියලා අපිට හැදලා තියෙනවා ඕක කියනවා ආනම පදේ. නිකන් තේන අරමුණ විතර කරන්නේ මෙතන ඉඳන් ඕගොල්ලන්ට ගෙදෙට යන පාර පාරේ වැඩකට කියලා කියන්න පුළුවන් වෙයි. අපි කියන්නේ ඒකට. ඕගොල්ලෝ නවදහස නොකිය පහන කරලා ඇත්තට කොහොමද කරාම හිතට බැලෙන්නේ ඒක කරගන්න පුළුවන් දැන් කොහොමද මනසට ඇදේ අයිතිය තියෙන තැන නමුත් ඕගොල්ලෝ මේ ඇහි මුඛයෙන් දැක්ක පාරක කියෝ මුලිතමනේ බෑ මනස සිහි කරන්න පාර යන පාර කියන හැටි දෙපස වම්බු කියන හැටි කාල පොරොන් පාර කියන හැටි කරන්න බෑ දැන් ප්‍රකාශකයි. ඒ කියන්නේ එහෙම නිමෙච්චක් මනසේ නෑ. එහෙම නිමෙච්චක් තමයි සිත දුකයි. ප්‍රකාශකයි. ඔබගේ මිය එපා කියා කියන්නේ ඔබල හැදෙන්න තමයි. ඔබල ආව ආවහම මෙන්න මෙහෙම මෙහෙම අහවල් දැක්කම මෙහෙම මම කියනවා කියලා දැනපත් හිතට කියන්නේ. මොන දැන් තව නිමිත්තක් මනසට එක කියලා නේද ඇහැ අරගෙන ගිහිල්ලා එතකොට නිමිත්තක් එක කියලා නේද එහෙනම් තකින් හැමදේම විතුරු නැතුව දැකගෙනවා කියන වෙනුවට තකින් තකින් හැම එකක්ම ඔයගොල්ලෝ බලන්නේ කියනවා ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ බලන්නේ එන්නේ පුළුල් වෙනවා මනසේ දැකෙන්නේ අර දර්ශනවා කියලා කියන්නේ තකින්ද තකින්දී අත්දැකෙන දැකගෙනවා වෙනුවට විවද වෙනුවට තමයි සකස් වෙන්නේ දකින්න දකින්නේ ඕගොල්ලන්ට එකතු වෙනවා. අහන අහනදී මෙහෙම සබ්ජය ගන්නවා මෙහෙම සබ්ජය ගන්නවා ඕගොල්ලන්ට එකතු වෙනවා. මේ ආයතනික සමුදේ ස්වභාව කොට ඇතිවීම කරන එක එකතු කරලා එකතු කරලා ඕගොල්ලෝ සංකතිය හදගන්න. ඇතිවීම ස්වභාව කොට ඇති ධර්මතාව ඔක්කොම එකතු කළාම එකතු වුණා. මොකද වෙන්නේ? භවය ඇලෙනවා. භවයේ තිබුණහම නිවන තේින නිවන නොදැකපු නිසායි භවය ඇලෙන්නේ භවයේ තිබුණොත් නිවන තේින්නේ අපි හොඳට මෙහෙම හිතමුද කොහොම දැකපු දේ එකතුලා ගෙදර ගෙනවා කියන දැකපු ඕගොල්ලෝ ඉන්නකොට ඕගොල්ලෝම බලන්න දැන් යන්න කලින් අපිට කියලා ගෙනවා කියන හැදීම කියනවද නැද්ද කියලා කොහොම තියාගෙන ගියොත් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට කවදාවත් කෙනෙක් කෙල නොකියීම හදගත්ත කියලා. ඒකුරුදී හම්බගෙන මොකද කියන්නේ නැද්ද? ඊට පස්සේ ඕගොල්ලෝ එතකොට හම්බෙන්නේ ඉතුරුයි මොකද කියන්නේ නැද්ද? දැකගන්නේ ආයෙ කමෙන්ට් එකක් දෙනවා නේද නිකුත් වෙනවා. එතකොට යමක සංකල්පන නිකුත් වෙනවා කියන දාඩ එක සංකීර්ණ දෙයක් ප්‍රධානම දැනුම බවේ මගෙන් නැත. මට සංකේතයක් ඉන්නවා. එයා ඒක අහවල් තමයි කියලා ඔබට අර ඇත්තම දැනපම කියනවා ඔබේ දැනුම උපයෝගී කරගන්න ඒ ආනාපාන කියන දෙයට ගියාම කිසි වෙලාවක වෙන මොකදීම හටගත්තා කියලා අලුතෙන් කියන්න ගන්න හේතු නැහැ. ඔබට පල් දැනෙන්නේ හේතුවක් තිබුණා. එහෙම දෙයක් කියනවා. එහෙම කියලා තිබුණා එහෙම කියලා ජනමාන වගේ බැඳෙන්නේ ඔබේ ආත්මපදේශාව ඉතිහාස එතකොට කිසිම හටගතේ කියලා බැඳෙනවා තමයි පුදුමයි යන්න ඉතිලක් කියනවා කියලා කියන අර මේ උපන් හැදීමේ හටගතයි කියන එක අපල යාර අන්තිමට එකම කියන්නේ අපව ආව දැකපු දේ කියනවා කියන තැන නිරුද්ධයි කියන තැන ඒක කියනවා වෙනවා ඔබතුමා ඔබතුමෝක ගැටකට ඔබ ඔබ බුදුහාමගේ ජීවිතයට අසෝමලගේ ජීවිතේ සාර්ථකව ගෙන්නට. අටදෙනදී ඉක්මනට නැති වෙනවා කියන එක මොකදද උගලට කියන හේතු මොකක්ද? භවය. භවය කියන්නේ උපන හෝ කියන දෙයක් තමයි. අපි අද අහුවා. ආහන රූප දකින රූපේ ආහන සබ්දේ දහන ධම්මේ භවයට බැඳපු වෙලා භවය කුළුල් වෙනවා මිසක භවය වෙනවා මිසක කර්ම නිමිති සකස් වෙනවා මිසක නිවන් දකින්නේ අතකදී හැමදේම විරුද්ධයි කියන එක දෙන්නේ නැහැ දෙන්න දිසි නැහැ මොකක්ද සාදද භවයේ වේදන ආයතන පරිහරණය කරන කෙනාට මේ ආයතන වල අත්දැකීම භවයට එකතු වීම නිසා එකතු වෙන නිසා භවයේ තුලට භවයේ කියලා කියන්නේ එහෙම එන්නකොට පොඩ නැගලා කියනවා මිනිස්සු ඉන්නවා අස්වදරු රබරේකට තපනවා පොළපත දෙනවා බරසවල් දෙනවා ලෝකයක් දෙනවා මිනිස්සු සත්‍ය කිතුල ඉන්නවා කියලා ඔකල සම්පතන් කියන්නේ. දැන් යොතනකට ඔබම ඉන්නේ දෙකේ කිසිවක් නැති ප්‍රබලතර මානසික මොබල ඔබම ආයතනක පරිණතය කරන අධ්‍යක්ෂක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කනෙන් වේවා නාසයෙන් වේවා ඇහෙන් වේවා කනෙන් වේවා නාසයෙන් වේවා දිවෙන් වේවා මේ ආයතන ටිකෙන්ම තපස්සල මෙතනෙකේ චිත්තා තනකෝ ආසන්නක උපපදේශී උපපදිට්ඨ මහණෙනි මේ සිත් ස්වභාවය ප්‍රමාණසරයි ආසන්නක උපපදේශ නිසා හිතේ කියලා කියන්නේ ඕකුල්ල ඉපදෙන දවසේ අපි ඉපදෙන දවසේ අපේ මනසට තිබුණේ නැහැ හොයාගෙන යන්න ඔය වගේ විශාල කාර්යයක් විශාල රූපයක් තිබුත් නැහැ. අකටතේ ඉස්සතට මෙදුරු දෙනවා කියන එක දැකෙන එක විතරයි. හොතට අවිද්‍යාවතරයක් නෝකේ ඉච්ඡිය. මේක අපි දැන්නේ. ඒ විතරම වර්ධනය වෙලා අපිට තමකට එකතු කරගන්න වගේ ලෝකයක් සම්බන්ධය. දැන් ඕකලකට සැප කරගන්න බවයක් තියෙනවා. බවයක් කියන්නේ අම්මා අප්පගේ දුව පුතා නංගි උගුරු කිසි වෙලාවක හිතෙන්නේ නැහැ හිතන්න ඉඩ නැහැ අපි දැන් කොහොමද හැපදියා යන්නේ නෙදුත්දලා අපේ මනස තුන සංකල්ප වෙලා සකස් කරගෙන නේද මේ රෝගය බය කියන්නේ අපේ කවිය ඇතුලේ ඇතුලේ කවිය ඇතුලේ දුක විඳිනවා බව දුක විඳිනවා නේද උගන්වන්නේ නැහැ ඔකොල්ලෝ භවයකට භවයකට කියන්නේ මෙතන එකකට එන්න ඔයගොල්ලන්ට කියනවා මොකද අපි ළඟ කියලා කැමති කියනවා ඒකම ඒකව දැනෙනවා කියනවා කියනක දැනෙන නිසා ඕගොල්ලෝ ඉතින් යනකොට යන්න ඉතිල්ලාම එක දකින් ඉතිල්ලාම තිබුණු දෙයක් හම්බුනේම විතර. ඒක ප්‍රතිදීම හම්බ වුණා කියන මානසික මට්ටමේ හම්බ වුණොත් තමයි උදෙස. ඊට පස්සේ ඕගොල්ලෝ ආව හැටෙන්නකොට ඒ අධ්‍යයනයේ ඉතුරු නොවි නැති උනොත් තමයි උදෙස. ආපහු මේක කිසිම ප්‍රශ්නයක් හැබැයි ඕගොල්ලෝ යම් දවසක කවදා කවදා මෙතෙක් ඇවිල්ලා නැති කෙනෙක් නම් ඔය අවිනව දැකලා නැති කෙනෙක් වුණා නම් මෙතෙක් ඉඳගෙන ඉන්නකොට අපි ඒක මෙහාට කියනවා කියලා ඔගලන්ට දෙවි හිතින්න නමුත් ඇහැ දැකලා ආවට පස්සේ ඒක ඔගලන්ට ඉස්සු වෙනවා ඒ වගේ හොඳට දකින්න හටගන්න දේ නිරුද්ධ වෙනවා කියන එක නොදකින්න කියන එකම දැනෙනවා එකම වැරදෙනවා එකම ආවරණය බවයි භවයේ ඉඳගෙන අපේ රූපයක් දැනගන්න. සංකීර්ණ රූපෙට මොනහරයක් කිව්වෝ, සංකීර්ණ රූපෙට මොනහරයක් කිව්වෝ, සංකීර්ණ රූපෙට මොනහරයක් කළෝ. මේ කිව්වවා කිව්වවා කළා ඇතිවෙන්නේ අවුලෙත් එකතු වෙනවා මම මේ විදිහට කියමු කරපු හිතපු රූපයක් යනවා කියන්නේ. ඊට අවතර භවයේ තුල එකකට ඕගොල්ලෝ ඕකියගේ දැකකොහොම දඟන රෝගලේ කිසිවක නොහිතුවා දඟන රෝගලේ කිසිවක නොකියුවා දඟන රෝගියාගේ කිසිවක නොකලලා අහකට එකකට දැකපු කියනවා එන්නක ඉතුරු වෙනවා මොකද ඒකට සාහසිය බලන්න ඒ හිතා එයාට ආත්ම රටක් වෙනවා ඔය ඔයගොල්ලන්ට කියන්නේ දැකපු දැකපුවහම මේකත් ඔය ඔක්කොම සිටින් කියන කිදී තබදර කරන මෙතෙදි ආර්ය සරසස ආර්ය කියන හේතුනේ මොකටද කියන සරසස ආර්ය කියන හේතුනේ මොකක්ද කියන සරසස පස්සාදාන හොඳ පාරමී වුණා නැති මෙහෙම හිත හිත කියේ මෙහෙම දේ කරන්න කියන එක එකයි එතකොට ඔකලකට පුනස්සාරනවා ජීවිත කියන්නේ මොකක්ද? සමාජයේ සබහාමකට ජීවිතේ නිරුක්තයෙන්ම හෙන්න ගන්නෑ. දෙවියන්ගේ තනවා දැන සමානම සිද්ධ වූ සිද්ධ වන්නාව වූ ඒ යථාභූත ස්වභාවය කෙනෙන්නේ නැහැ කියලා ප්‍රබලහස කතා කරනවා. නොපෙනීමට ඇදී ප්‍රධානම සාහස්‍ය ප්‍රධානම හේතුව භවයයක ගතියේ දේවල් දකින්න පෙර දැනගන්න පෙර තිබුණ කියනවා කියන හැඟීම සහ තකට දඩදැසේ තමනුද එකතු වෙන්නේ හැකියාව. ඒ කියන්නේ සමහර විට ඕගොල්ලන්ට දැනගපොතේ තිබුණා කියන දෙන්නම නැතුව හිතලා බලන්න පුළුවන්. ඊයේ දැනකොට එකතුම එකතු වෙන මානසික මට්ටමකයි ඔතන ගොල්ලෝ අපි දැකගෙන වදිනාමතයක් තකේ වෙලාවේදී දැනගන්න කලින් දැනුම තිබුණ නිසා තිබුණ දේම පෙරපස් කියන එක ලැබෙන්න පුළුවන් ආපහු එතකොට ඒක ඉස්සරහට වෙන්න පුළුවන් නමුත් මේ භවය පරිහරණය කරන මානසික මට්ටම තුල තියෙන දේ වෙන දැකපම නැතුව වෙන දැකපම නැති මට්ටමේ ආරම්භය සමාධියට පැමිණියේ කමකෝ අයම නැගෙන්නේ අවසානවම නොදැකස නොඇසු නොලබපු කාර්යය නොලබපු රසයක් වද බොකුල ළඟට ආවහම අවිද්‍යාව වශයෙන් පෙනෙන්නේ ගන්නවා. පෙරවතිගේ මහත කේතකට දැකියනවා කියන්නේ ඒක දක්නකට මනස ගෙනිහිලා නැහැ. ඉතින් මේ හැම අත්දැකීමම ශතික වෙයි බව කරනවා. ඒක සුබලව සමාජ ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ හින්දා මේ භවයේ ඇතුලේ ආයතන හය පරිහරණය කරන වාරයක කාය තමන්ගේ විමානයේ ලොක් වෙන. ඔබලේ ඉන්නේ විමානය නැහැ. අපි මේ විමාන අධ්‍යයනයේම ලොක් වෙන. ලොක් කරන. ඔය විදිහට භවයේ හැදලා ගෙන හිතට ගොඩ දෙන්නේ. ජීවිත කෙරෙහි නැති හිතා නිවන දෙන්නේ නැති හින්දා කවදේ ඇදලා තියෙන නිසා ඔය විදියට තිබුණොත් ඒක දුවසේ මොකක්ද බබේ වැදගත් තිබුණොත් කියන දුවසේ මොකක්ද ඒවා දැකලා නැතුනහම ප්‍රතිසහ කියන කරදරේ නැහැ මවපත දැකලා විඥානයේ නැවත මේ වගේ රූපයකට පැහැදෙන සහගත අවිඥානික අවිඥානික වෙනවා කියන කේස් එක කොහොමද අපතේ එතකොට මොකක් නිසාද? අවිය තියෙන නිසා අතකන නිරුත් වෙන බව නිවන කියන්නේ නිවන කියන්නේ නැතිවම දැන් කොහොම හැමදේම ඇති බව සාර්ථකයෙන් සකස් වෙනවා. ආත්මකෙටි සකස් වුණොත් නැවත ප්‍රතිපත්ති වශයෙන් පැමිණෙනවාමයි. ප්‍රතිපත්ති වශයෙන් පැමිණෙනවම නැවත උපන්න ඥානමක හුත කිසිනේ අපි ආත්මෝ ප්‍රමාණ කරගෙන මතු ජරා මරණ සෝක පරිදෙන උපනශීලනේ මතු ජරා මරණ සෝක පරිදෙන දුක් දුක්ඛ කරන දුක් අපිට නැති වෙන්නේ ඉක්ුතු ඉක්ුතු ජරා මරණක විදිට වෙනවාමයි එන දුක දුකේ ප්‍රතිපදින්නේ ඉපදීම කියන ධර්මතාවය ඇතිවෙනවා ඉපදීම නතර වේද අරහසෙන් නතර සම්පර්කය විඥාන කියන එක මෙහා මත නතර වේවි අරහසකෝ ඉපදීම නතර වෙනවා එනම් හතු අය බව අය අවිඥාන වල ජරා මරණ විදිහට මෙහා කියනක නවසන්න බට අරහස කාම රසණයක නවත්තන ගෑමයි අටගතදී ඉක්මනට නිකුත් වෙනවා කියන එක මතකයි අවිද්‍යාවක්ය සංස්කාර. අවිද්‍යාව කියන්නේ මොකක්ද? යම් කිසි සංදේශයක් සත්‍යයක් නැබෝධපන් කියන්නේ ඇකට දෙකක තමයි. අවිද්‍යාව හටගත්තදී නිරුද්ධ වෙනවා මොකද කියන තමයි. හටගත්තදී නිරුද්ධ වෙනවා කියලා නොතනකොත් කර්ම ගන්නවා කර්ම හැලගන්නොත් ඉපදෙනවා නැවත උපන්න ජරාමරණ කියන්නේ. ජරාමරණ සුපතේ හේතුයි ඉපදීම ඉපදීම හේතුයි කර්ම කර්ම හේතුයි අටකතරදී නිරුක්තය කියලා නොදැකීම අටකතරදී ඉතුරු දෙනුව නිරුක්ත වෙනවා කියලා නොදැකීම හේතුයි බවයි මේ ආවරණ මේ භවය තියෙන්නම පමණක මේ භවය තියෙන්නේ කොහොම නිසා තමන් තුළ උපදින උපදින කිසි වෙන කිසි වෙන දැකපු අහපු දේවල් කාම වශයෙන්, ditthi වශයෙන්, අත්වාදවාන, අත්වාද වශයෙන්, සීලපද වශයෙන් උපදින උපදින නිමිති ටික පිළිගන්නා සම තමන්ගේ මනසේ තියෙන පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් හැසිරෙන තම ඕගොල්ලෝ තුන ඇති තා ওই භවය නැති වෙනවා. භවය නැති නොවුනොත් නිවන තේරෙන්නේ. නිවන තේරුම් නැත්නම් ආශ්‍රයෙන් නතර වෙන්නේ, කර්ම රැකීම නතර නොවුනොත් සතිය නතර වෙන්නේ. ඒ කියන්නේ කොතනකට දැනගපු අහපු දේවල් සිහි වෙන්න පුළුවන්. දැනගපු මොකද කිසි වෙනකොටම සිහිදීම විතරයි යෝනේ අත්වාද උපාදාන ඕගොල්ලෝ කෙනෙක් පුද්ගලෙක්ව ශනිකව සිහි කරගෙන ඒ නිමිත්තට හිතනවා ඇලි ගැටිට ඇති වෙනවා එහෙම නැත්නම් ඕගොල්ලෝ ජනපු රූපයක් ඒ කිරේ මෙතනයි වගේ ආ මේක හරි වටිනා අන්තර්පතන වටිනාකම ආරෝපණය කරන ඒ නිමිත්තට ඇතිවෙනවා එහෙම නැත්නම් රූපයක් රූපයක් කියන්නේ දැකපහපෝ රූප කිහිපයක් හතර කිහිපයක් හැබැයි ඉවෙන වාහනේ තන ඕකුල පිළිගන්නේ ආම විද්‍යා කරවල කියන ධර්මතා අතරේ කර නිමිතිකේ ඇදෙනවා අභිච්ඡා දෝමස නෝපදේශික ඇදෙන කාම. බලන්න ඕගොල්ලෝ කිසි වෙනකොටම ඉවෙන නිමිත දක්වන්න හඳුනගෙන කැටස් අකමැත්ත ඇතිවෙන තම හැදෙලා නැද්ද කියලා එහෙන්නේ. එතකොට මොකද වෙන්නේ පංච පදාර්ථ සම්බන්ධ අනත පද උපදානය මොකද කරන්නේ? දැන් ඔක්කොම කියන්නේ සිහි වෙනවා. සිහි වෙනකොටම මේක මැනිකක් එක වටිනවා අනේ මතක් ගන්න තිබුණා නම් කියලා ඒ නිමෙත්තක වටිනාකම කාරෝපණය කරලා හිතනවද නැද්ද? හිතනවා. ඔබ කිසි වෙලාවක සිහි වෙන සිහි වෙන නිමෙත්තකම ඒක යටකරන්න නොදී විශේෂයෙන් අසුර නොකොට සතිපට්ඨානාවේ කොහොමද බලන්නේ? බලන්නේ කිසිවෙක ආඩමක කිසිවෙක විතරයි වගේ රූපයක් පස්සයක් නිරායාසයෙන් කිසිවෙක දැකපුවක් දෙන්නේ. අතන නිකුත්ලා කරු දැකපු සිතක් තියෙන්නේ. සිහි දෙච්චකම ඕගොල්ලෝ කිව්වා ප්‍රත්‍යක්ෂණිකෝ. ප්‍රෝම මොකක්ද? අර්ථවාද උපාදානයේ හේතුව කෙනෙක් උත්තර. අනේ කරුවා. ඊට පස්සේ නිකන් හිටින්නේ උපාදාන වශයෙන් හොඳට හැසිරෙනවා. සම්බව කෑවද දන්නේ නිවවද දන්නේ කිව්වා කියලා ඔහම හැදෙනකොට ඔය දෙකේ ප්‍රතිඵලය මොකක්ද තමයි මගේ ධර්ම මෙහි ඉන්නවා කියන තැනදී පොදු හතර තමයි නතර ඊට පස්සේ තමන් ඇහෙන් දැකපු සිද්ධාර්ථයේ මනෝමය සිහි වෙනවා සිහි වෙනවා කිසි වෙලාවක ඒක හතර නැති කරාද ඔක උත්සාහවත් නැහැ සංස්කාර පිළිගන්න අනස්තර පාර මං ගිය පාර කියන ඔගොල්ලෝ එක දැකපු පාර කියන එක තහවුරු කරන ඒක කාමපාර. කාමපද උපද ඔගොල්ලෝ එහෙම පාරක් මෙහෙ කියනවා කියලා බලේ හදලා කියනවා මේකට. කිසි වෙලාවක ඔගොල්ලන්ට බව වැස්පහ දුර වෙන වැඩ පිළිවෙලක්. ඔගොල්ලන්ට දැකපු අහපු දේවල් කියනවා පුදුලේ ඉන්නවා කියලා යම් තාක් ඔගොල්ලන්ගේ මනසේ ඇති බව හම ඔයාගෙන යන්න පුළුවන් වටිනා දේවල් වටිනා අය වටිනා පුද්ගලය වටිනා අය වටිනා දේවල් පුද්ගලය ඇති බවට වටපිටාව පොකුල තුන හිටියා නම් මේකේ කොමක් නිසාද ඒ හිතේ තියෙන මොකද මම පුද්ගලය විතරනේ පාරව ගාම ජව දුබල ඒවා යන අඩිපාරව මහපාරව තාරපාරව ලොකම දැකලා ඉපද නිරුද්ධ වෙච්ච නමුත් දැකපුතේ සිහි කරන නිමිති. ඒ නිමිති ඕගොල්ලෝ තහවුරු කරගන්න ඒක පිළිගන්නවා නේද? උපාදාන කරගන්නවා ඒක තහවුරු කරගන්නවා. විස්වාස ඕගොල්ලෝ පිළිගන්නේ දැකලා නිරුද්ධ වෙලා මේ මනෝමය චිත්තයෙන් ලයිට් දකින්නේ. ඒක ඒකද ඉතර පිළිගන්න මාත්‍රේ නමුත් ඕගොල්ලෝ උපාදාන කරනවා කියන්නේ ඕගොල්ලෝ ඕගොල්ලෝ ඒක ඇත්තම කරගන්නවා. එතකොට අපි හැදෙනවා මොකක්ද මෙහෙම කරනවා කියන්නේ. මේක පොඩ රැගෙන තියෙනවා. මේක මෙහෙම කියනවා. ඒකම හේතුන ඕගොල්ලන්ට ආයතනික අවබෝධයක්. උපාදාන වශයෙන් හැතරක සහ භවයේ නැති දෙන්නේ. දරුවෝ ඉන්නවා, ගවවෝ කියනවා, පාරවල් කියනවා, එකතරක් කියනවා කියන එක ඕගොල්ලෝ තුල ඔහොම හැදෙන්න හේතුව ඇටියට කියනවා මොකද? උපාදානයේ ඕගොල්ලෝ දැකපු දේ අහපු දේ කනසුවත ලැබපු දේ අතීත සිද්ධි නිරුත් වෙනවා නමුත් විශේෂ භාවයේ තියෙනවා ඒකද රූපයන් ඇතුළේ තියෙන්නේ එහෙමද හැම රූපයක්ම ධර්මයේ දෙකකින් කියනවා කියන්නේ අරතම උගල විචාර කරන හිතින් කතොද නැහැ මේ විකච්ඡත පනතිලා කියන්නේ ඕගොල්ලොත් දැන් පෙරකවවා දැකපු රූපණයක තීකරනකොට ඒක ප්‍රමේය කුංචලයේ කළා එහෙමද ඇති බව හදාගන්න කියන තමන්ගේ මනසේ කෙලෙසිත කොහොමද වෙන්නේ? මම කියන්නේ තේරෙන්නේ. එතකොට උපාදාන පඤ්ඤාය භව. උත්තරේන වාක්‍යෙම හැසිරෙනකොට හැසිරෙනකොට වෙන්නේ මොකද්ද? නිකන් රූපනික කරන්නේ ආරහ කියව ආර අහව දැනට යනවා. ගුරුදාවපා ආරදාවපා කියන තැනකින්ම නෙමෙයි. ඔක හිතලා එහෙම දේවල් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔයගොල්ලෝ ඉච්ඡා විස්තර කරලා කියන්නේ. ඔය විදිහට උපාදාන වශයෙන් හැසිරුණොත් වගේ වෙනවා. උපාදාන වශයෙන් හැසිරෙන්නේ සිහිනක සිහින හැම නිමිත්තකම අනිත්‍යයි කියලා දකින්නේ නැතුව අනාත්මයි කියලා දකින්න බැරුව සිතුවිල්ලක් නැහැ කියලා අනිත්‍ය දකින්න බැරුව ඇතවිලා ඕගොල්ලෝ ඒ දෙක හැදෙන්නේ ඇයි? දැන් මේ බුදුරජාණන් කරන්නේ ඇත්තටම මේ දෝෂ කරන්න යන්නේ. ඉතින් එක දෙකින් එකද. මේ ප්‍රශ්නේ නැත්තම් හැමදාම හරියන්නේ නැහැ. ඉවත් දැකලා ඉවත් දැකලා කියන හැමතැනම මොකක් හරි යන්න වෙනවා මෙතනට. ප්‍රමාණ පූර්ව පිළිවෙලකට එකින් එකට අපිට හදා දෙන්න මොකක්ද කියලා අපි හැම වෙලාවෙම නැත්තම් අපි ඉවත් දැකලා දැන් හොරා යනවා. දැන් අපි බලමු ජනමානස යන්න නිවන තියෙන්නේ නැති කියලා දෙන්න අපිට කියන්නේ මොකක්ද කරන්නේ ඔයාලා දැන්. ඒක මම අද මම බලන්න කියන්නේ නිවනනේ අද කියන්නේ ඕගොල්ලෝ මේ විලාසිය හදේපත් කියලා බලන්නේ. දැන් ඕගොල්ලෝ බලනවා ඇතිවෙන්නේ නැති වෙන බව තේන්නේ කියලා. ඒක ඇත්තනේ. ඒක නොපෙනෙන හේතුවත් ඕගොල්ලන්ට පිළිගන්න හැකන්නේ භවය කියන්නේ කියනවා යනවා කියන දෙයක් දැක්කහම ඇති වෙන බව නොපෙනී මොකද දැනන්නේ ඒ විතරක් මේ භවයේ කරන ආයතන පදයක් නැතුළු කියන භවයේ දෙකක් වෙනවා මිස දැකපොට එකතු වෙනවා මිස කිසිදාක නිරෝධයේ එකතු වෙන්නේ නිරුද්ධ වෙන බව වෙන්නේ එතකොට භවයේ හේතුව මොකක්ද උපාදාන හිතට සිතුවිලි 10 යන මිහි කරන්න 10 තම ඕගොල්ලෝ අනුවාවන් සපයන් 60 කිලෝමීටර්නේ සහායම ඇත කරගෙන ඉතින් ඉතින් කරන්නේ කියලා බලන්න සහායයටම අභිෂ්ඨාත වුණාද රෝග දේශනික ඇක්ටිවිටි විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා බලන්න කටයුතු කරනවා දැකපු රෝමාරාමණය සිහිගෙන තම දැකපු සරදාරාමණය සිහිගෙන තම ගන්ධාරාමණය රසාරාමණය සිහි කරනවා කියලා කියන්නේ පටිපදා මොකක්ද? පටිපදාවන දෙකෙන් දැකපු දේ හදට නිරුද්ධ වෙලා දැන් මේ ඇති බවට සිහි වෙනවා. සිතුවිලි මාර්ගය. නමුත් සිතෙන් සිතුවිල්ලකින් රූප නිමිති දැකපු රූප නිමිති මාර්ගය සිහි කර ගන්නකොට ඒ හැම සිතුවිල්ලම ඕගොල්ලෝ යට කරනවා. ඒ සිතුවිලි වල ඇත්ත බලන්න ඕගොල්ලන්ට ඉඩ දෙන්න. ඒක ඇත්ත කළොත් ඕගොල්ලන්ම හිතී කින් කින් කළොත් කරවට පොළඹවනවා. එකයි රූපේ මාය, වේදනාව මාය, සංඥා මාය, සංකාරය මාය, විඥානය මාය කියලා කියන්නේ හැම රූපයක්ම ලෝභ දේශ දෙක ඇති වෙන දඩක් දැන දක්වාම ඕගොල්ලන්ම හිතවල පොළඹවන්න බදක කළා කියනවා. සිහි වෙනකොටම පිළි අරගෙන අනේ මේ දරුවනේ දරුවා මෙහෙමයි අම්මා මෙහෙමයි සංගේ මෙහෙමයි පුතා මෙහෙමයි යාළුවා මෙහෙමයි කියලා එක්ක ලෙඩ වෙලා එයාට හිතලා කරලා අනේ කොච්චර හොඳද කියලා කපුත් වෙනවා මනසේ සිහිවෙන චිත්තක රූපයට ජීවමාන බව ආරෝපණය කළ වටිනාකම ආරෝපණය කළා උපාදාන වශයෙන් හැසිරෙන එකයි භවයේ දෙතේ දැන් උපවටානයට හේතුව මොකක්ද? පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ නොදැකීම. රූපේ කියන්නේ ඇත්ත හරියට පැහැදිලි නොවන නිසා. වේදනා සංඥා සංකාර විඥානයේ ඇත්ත පැහැදිලි නොවනකම නිසා ඕකලට උපාදාන නොවේ හිතදේ. මුද්දේ කැටි නොහිතින්ද පුළුවන් කමක් නෑ රූපේ පිළිබඳ අවබෝධය අත නිසා. වේදනාව පිළිබඳ තියෙන අවබෝධය අඩු නිසා ඒකට ඇලෙන්න බැඳෙන්න නැති හිතට ප්‍රඥාව පිළිබඳ තියෙන අවබෝධය නැතිකම නිසා ඇලෙන්න බැඳෙන්න නැති හිතට සිහි වෙන සිහි වෙනදී සිහි වෙන සිහි වෙන භූමියට කුසල භාවයෙන් හෝ වටිනාකමකින් හෝ සතපුත්‍ය දෘෂ්ටියකින් හෝ බුද්ධ සමාදාන වෙන ක්‍රමයකට හෝ හිතලා ඒ රූපණයකට ආරෝපණය කළා හිතින් කිංකින් කරලා භවය හදා ගන්නවා එකතු මානසික මට්ටමක් තුමේට කරන පරිහරණයක නායකනික දැනුම එකතු වෙනවා විනා ඒක එහා ගියක් වෙන්නේ. කර්ම සකස් වෙන විද්‍යට ජීවත් වෙනවා විනා ඔබම දෙනාට ජාත ජරා මරණ සංඛාත සංසාර හිස්තයි. ඉතින් පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දකින්න කියලා කියන්නේ ඕගොල්ලෝ සතර සතිපට්ඨාන කායගත සතිය වඩලා රූපේ පිළිබඳ යම් මට්ටමක අවබෝධයක් ඇති වුණොත් රූපයේ සිහිනකොටම ඕගොල්ලන්ට වෙනස වගේ රූපය ඕගොල්ලන් යට කරන්න බෑ. ආ මේ කවුවති වුණා කියලා යට කරන්න බෑ කරලා. හිත හිත යන්නේ මොකද? රූපේ ගැන ඇත්ත දැනගෙන කියනවා සතරෝච මහ භූත යකමච මහ භූතන උපාදාය රූපය යම භූත කියලා යමක් කියනවා නම් වාගතාන කෝපි මුක්කෙට කියලා කනපුන ආහාරයෙන් හැදපු කෙස්ලොම් නියත සම්මස්තික ගුණ කොටස් 22ක් ඒ වගේම පටිඝා පොසේජ වායුක සතර මහා ධාතුයි කියලා මොකද රූප ගැන තිබුණත් ආය ඒ රූපේ තියෙනකොට ධර්මවාදයට හැදෙන්නේ නැහැ. එයා දන්නවා රූපේ තියෙන කරත් ධර්මවාදයට හැදෙන්න මංගව ධර්මය යනවා කියන නිමිත්තක ඉතුරු වෙන්නේ. එයා දන්නවා. ඒක ඉතුරුම හටගත්තේ නැතිනම් කියලා තියෙන්නේ අරම දැක්කම ඒ කාසේ ජරා මරණ හිස්නේ ප්‍රතිපත්තාන භාවිතා කළොත් වෙන්නේ මොකද්ද? රූපයේ ඉහිකලකොටම ධර්මවා කියලා සිහි කළා ඒකට නිමිති. ලෝකදේශ වශයෙන් හැටෙච්ච ඉඳ දෙන්නේ. ආයේ කායනපස්සේ විහෙත කියාතාවේ සම්පජානෝ විතේජ ලෝකිය අවිච්ඡේදෝ මනසහ. ආයේ කායනව බලන්න මොකටද? විතේජ ලෝකේ ලෝකියෝකට ප්‍රතිපදස්තන ලෝකේ මනෝමය ජීවය නැත්නම් විනය හික්මත අභිද්දවමස සරුව කියලා සිහි කළ ලෝකදේශ දෙක ඇති වෙන විදිහට වෙනතට හැසිරුණා නම් හැසිරලා මෙන්න මෙහෙ ධර්මයේ ඉන්නවා කියලා ඔළුව හදාගත්තා නම් ඒ විදිහට ඒ භවය ආයෙත් අර්ථවාද උපාදාන වශයෙන් මේ නිමිත්ත හැතරෙන් නතර වෙනවා පුද්ගලෙ නිමිත්ත කරගෙන හැතරෙන් නතර වෙනවා නතර වෙනවා රූපය ඇත්ත ඔයගලන්ට එකතු වෙනවා ඒක තමයි කියන්නේ ඇත්ත පෙන්නන්න කලින් ඉගෙනගෙන තියෙන්න වෙනවා. ඒ කියන්නේ නැව විරුකහා කියනත් පුරුදු වෙන්න බෑ. අර ඇතුව කියනත් පුරුදු වෙලා තියෙනවා. සතිපට්ඨානේ වඩන රූපේ කියන්නේ මෙන්න මෙහෙම කියලා කියලා ඉගෙන කර තිබුණොත් සිහිනකට තත්ත්වල තියාගන්න. එහෙම රූපයක් ආවත් මම පුද්ගල භාවයෙන් ඇතුළු කරලා මෙතන තියෙන මෙහෙම දෙයක් නැහැ කියලා නිමිත්ත උපදින උපදින නිමිත්ත යට කර කර තමන්ට කිව්වට නැහැ උපදින උපදින නිමිත්ත තමන්ට යට වෙලා දෙන්නේ උපදින උපදින නිමිත්ත තමන්ව යට කෙරුවා නිමිති වලින් තමන්ව යට කෙරුවා වෙන්නේ කොහොමද ඒ නිමිත්ත ඇත්තරලා තමන්ව හිතින් කියින් කියින් වලට පොළොකුල තමන් තුළ ලෝභ දේශයක උපන්වල රසර වෙනනම් හැම නිමිත්තකම තමන්ව යට කරන්නේ උපදිත උපදින නිමිත්ත වැඩ වැඩ ජීවත් වෙනවා. උපදිත උපදින නිමිත්ත යට කර කර ජීවත් වෙනවා. කියන්නේ මොකද? නිමිත්ත ජීවෙනකොට ඒක ඇත්තටම හිතින් කිංකිරි කරන්නේ දෙන්නේ නැහැ. තමන් මේකට තියෙනවනයි මේකට සතර මහා දාසයනේ. අනුගුණ ආහාර හැදෙන රූපයක්. එහෙම නැත්නම් මේකද සිතුවිල්ලනේ. මේකද විචාරකයනේ. මේකද අනිත්‍යය. ඒක හොඳට දන්නවා. ඉස්සර දෙවි හිලනකොට මේ දන්න මේ රූපේ සිදුවෙච්ච බව නැහැ. කොච්චර මම හිතෙන් විචාරකන හිත හිතුවක් නැතත් දැන් මේ රූපය ගැන හිතරගෙන හිතන කතිය කළා මොකද? තව රූපයක් හිතරගෙනකොට මේ ජීවිතේ මොන හිත? ඒ හිත යදා අනිත්‍යයි කියලා. එහෙම කියන්නේ නැහැ සති කායගත සතිය විතර ගන්නව හෝ අනිත්‍යයි කියලා බලනවා හෝ කියලා කරන්නේ මොකද උපායයක්? නිමිත්ත තුල හැසිරෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන විශ්වාසය. අන්න ඒ විදිහට කරනකොට කියනවා පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ. මේ විදිහට උපාදානයේ ගෙවා ගන්න ස්කසකේ ඇත්ත දෙන්න දෙන්න කියන වලින් හැතරෙනවා. එතකොට සතර උපාදානයේ අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් අඩුවෙන් භව වර්ධනය පිටකර කෙරේ. භවේ නැති කරන්න දෙන්න මොකොත් අවශ්‍ය නැහැ. උපාදාන නිරෝධ භව නිරෝධ. හරිද? ඊට පස්සේ දැන් උපාදාන වෙන එක නතර කරන්නේ පස් උපාදාන සංකේ පිළිසින දකින්න වෙනවා කියලා කිව්වේ ඔය රූපයේ සත්‍යසුත්‍ර නොවන ආත්ම බව අනාත්ම ස්වභාවය ගැටගෙන තිබුණොත් ඕගොල්ලෝ කිසිවෙන අරමුණකට ආත්ම භාවය ඇති නොකර ඉන්න පුළුවන් රූපේ අනාත්ම ස්වභාවය ඉගෙන ගන්නත්තේ නැති මනසකට කවදාවත් අර කිසිවෙන කොටම අනාත්ම ස්වභාවය ඉගෙන කර නැත්නම් ආත්ම භාවයේ ඒ තුල හැදෙන්න කරවන්න පුළුවන් කියනක බලන්න බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඕකේ අනාත්මයි කියලා දෙන්නපු ඉස්තරයක් ගන්න කෙනාට හිතට සිහිගෙනකොටම දැකපු දේ ආ මේ දෙන්න රූපේ කඳුන ආරගෙන කුණු රසකන්නේ කියන්නේ කියලා හිතනවා නම් හිතට ඉඳතියි. ඔය රූපය ගැන අහල නැතිව කෙනෙක් ආයකතා සත්‍ය සත්‍යපර්තාවේ අහල නැති කෙනෙක් රූපයේ පිහිටලොත් පුද්ගල භාවයේ උඩින් ඒක ඇතුළු කර නොගෙන අර ඇත්ත හිතන්න ගන්නවද? ගන්නෙම නැහැ. එයාට හිතන්න දෙන්නේ කොහොමද? පුද්ගල භාවයේදී ඒ කියන්නේ අර පස්උපාදාන සංජය අස්තවාද උපාදාන උපාදාන දෙන්නම විතරයි තියෙන්නේ. එහෙම වුණොත් තමන් හිතට පුද්ගලයෙන් හිනවා කියන කෙනෙක් ඔළුව හැදෙන්න බාහිරින් ඉන්නවා කියන කෙනෙක් ඔළුව හැදෙන්න නවත්තන්න බැහැ. එහෙම භවයේ හිටියොත් අර්ථකථනයේ නැති වෙනවා කියන එක වෙනුවට ඇති වෙන බවට එකතු කියන එක වත්මක බෑ. එකතු වුණ තමයි අහදදී එකතු වුණ කර්මනේ හැදුනොත් සංස්කාරපත්‍ය විඥාන ප්‍රතිසංක වශයෙන් විඥානයේ දැකලා තවකය ප්‍රවිඥානක වෙනවා කියන නවත්තන්න බෑ. අය ප්‍රවිඥානක ඔබ ජනමාදක නවත්තන්න බෑ. සතිපට්ඨාන නොවඩනවා කියන මේ නොදන්නවා නොවඩිනවා කියන එක සිද්ධිය තුල අඛණ්ඩව උපදින ආරම්භක පුද්ගල භාවයෙන් අසුරු කළ උපාදාන ගණකතිය තමන් තුල කියනවා උපාදාන ගණකොට භවයේ දැකපහම මෙහෙම ආය එහෙම දේවල් කියනවා කියන තැනට පස් වෙනවා එතකොට දහනහරදී හතකට නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නට පස් වෙනවා හතකසදේ නිරුද්ධයි කියන එක දැනෙන්නේ නැතිනකොට හතකසදේ ඇති බව හේතු මානසික මට්ටම හැදිලා කියනවා කියන නිමිත්තට කර්ම නිමිත්තට ප්‍රතිපත්ති වශයෙන් කර්ම රසනොත් ප්‍රතිපත්ති වශයෙන් නැවත යාත්‍රාගෙන ඉපදෙනවා කියන සිතාස්ත්‍රය සිද්ධ කරගෙන ඉන්නේ ඒක තමයි ජරා මරණ දුක විචිත වෙනවා කියන පැති ඔබ හිතට සිහිවෙන අරමුණේ කර්මයක් හැටියට හිතලා සතුටු වෙලා අවසන් වෙන හැම තැනකම හැම නිමිත්තකම ජරාම ප්‍රවස කැවරලා තියෙන අනාගතයක්. ජීවන රැහැනට නැවතලා තියෙනවා කියන එක හොඳට මතක තබා ගන්න. එතකොට මේ පංච උපාදාන සම්පන්නයට සිහිවෙන රූපය මේක රූපයක් කියලා ඇත්ත ඇති හැටි පෙන්වන්නට හෝ නැත්නම් මේක සිතුවිල්ලක් ඇත්තම යථාර්ථය ආම රූප දකින්නේ අපේ මනස රළු එක. ඔබ යම් දවසක පැමිණෙනවා පැමිණිය යුතුයි. හිතට සිහි වෙනකොටම හිතෙන් රූප නිමිත්ත සිහි කරගන්න තියෙන්නේ. හිතෙන් රූප නිමිත්ත මාත්‍ර සිහි කරගන්න තියෙන්නේ. සිතුවිල්ල අනිත්‍යයි කියන දත්ත හිත පුළුවන් මට්ටමකට එන්නේ. අපිට බාහිර කෙනෙක් දෙයක් සිහි වුණොත් මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න පුළුවන් මාත්‍රට ආපු දවසටයි උපාදාන වශයෙන් හිත හැදෙන්නේ නැහැ කියලා සිතන්ති දෙන්න. හැබැයි එහෙම දෙයක් තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දකින්නවා කියන එක පංච උපාදානස්කන්ධයට උපාදාන වශයෙන් හැදෙන්න ඉඩ නොදෙනවා කියන තැන ලේසි නැහැ. හොඳට දකින්න. අපි මතක් කළොත් දැන් මම මේ කෝපය අරගෙන වතුර දීුවා. සජීවී අත්දැකීමක් මට. කෝපය දැකලා අතිනොත් ඇල්ලුවා වතුරට දීුවා. සජීවී අත්දැකීම පැත්තකට ඇවිල්ලා පිළිගෙනකොට නැහැට මේක සිතුවිල්ලක් නේ ඔබේ කියලා ගන්න නැහැ නේ විතරයක් කිව්වොත් හිත පිළිගන්නේ නැහැ. ඉතින් එච්චර හොරතල නැහැ. හ්ම්. කරුවව වඩාගෙන මූණ තිබලා හොරතල කෙරුවා. ඉතින් ජීවිතේ පැකිලක් නැහැ. ඇත්තම. ඒ. දඟවල මූණක් ගැටලා දඟව කතා කරන හොරතල වචනේ හදත් ඇහුණා. ඊට පස්සේ සර්ව වඩා තතන. ඇත්ත විතරක් නම් මොන හේයක් කියන්න පුළුවන්. අහුගන්න හේයක් කියන්න පුළුවන්. ඇත්ත වඩා තතන. මූණක ඈ ඊට පස්සේ වචන ටිකක් අහුනහම සජීවී අත්දැකීම. ඊට පස්සේ පැත්තකට දෙනකොට දැකපු දේ සිහි වෙනකොට දහන දේ ඉක්මනට නිරුද්ධ වෙලා මේක සිතුවිල්ලක් නැහැ කියලා බලන්න පුළුවන් වෙයිද අච්චර සජීවී අත්දැකීමක් තියෙන්නේ. ඔක හැමෙත් ඔයගොල්ලන්ට දෙන්නේ. හිත කියනක හිතනවා නේද? පිළිගන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? කොහොමද තමයි අභිධර්මය ගත්තොත් කවදාවත් නිවන් දකින්න බෑ කියන්නේ. ඔයගොල්ලෝ දීලා ඉති ධම්මසංගමේ පොත. ආ මේ පොත නිවන් දකින්න උපකාර වෙන්නේ නිසායි. ඔගොල්ලේ පොත ඉගෙනගෙන තිබුණොත් ඕගොල්ලෝ සජීවී කාම අධ්‍යයනයම හොඳට විභජනය කරලා බලලා තිබුණොත් ඔගොල්ලෝ දන්නවා ධර්ම දැක්කා කියන තැනක තිබුණ රූපයක් කියනවා වර්ණ සතහනක් හොඳට බෙදලා තිබුණොත් ඒ සජීවී අධ්‍යයනයම හොඳට බෙදලා තියෙන්න ඕන ඔයගලන්ට ඒ කියන්නේ ඇහැට පෙනෙන දේ හොඳට රූපයෙන් හිම අරගෙන කියන්නට ඕනේ ඇහැට පෙනෙන දේ අපි උපමා කරලා පෙන්වුවා වතුරට පතිත වෙච්ච ඡායාවක් වතුරට වැටිච්ච ඡායාවක් ගන්නතොත් ඒ ඡායා රූපය ඇහෙන් දකින්න පුළුවන් දෙයි. දකින්න පුළුවන්. අල්ලන්න පුළුවන්. බෑ. අල්ලුවොත් මොකද වෙන්නේ? වතුර. හොඳයි. දැකපු ඡායා රූපය ඔසව ගන්න පුළුවන්. ඔසවන්නේ නම් ඒක පස්සෙන් ගතිය මහජිනස් එකයි කියලා අපි අහලා තියෙන කොහොම ඕකයි පෙනුණු රූපයක මෙහෙම කියලා. දැන් කර්ම ප්‍රහතක ගතට රූප දර්ශනේ දානවා ওই මන්ත්‍රණය රූපය. හඬ ඇහුණා කියනකොට සබ්දේ කියන එක දකින්න පුළුවන් තමයි. ඇහෙන් දකින්න නෑ. ඥාන යන්න කෙනෙක් ගත්තොත් හඬ ඇහෙයි හඬ ඇහෙනකොට අපිට වගේ කියන කෙනා පෙනෙනවද යාළුවා? පෙනෙන්නේ නැහැ. එහෙනම් හඬේ ස්වභාවය ගන්නවා මට පෙනුණු දෙයක හොරතල් හඬ ඇගෙන්නේ නැහැ. හොරතල් හඬ ආවකට පෙනෙන්නේ නැහැ. ඊට පස්සේ ඔසවල ගන්නවා කියනකොට කාය වේදනාවක්. පොට්ටක්. මම ඔසවපු දෙය පෙනෙන්නේ නැහැ. පෙනෙන තන හඬ හැදෙන්නේ. හරියට අලු කලක් එසවුවා වගේ සිද්ධියක් දැකපු දේ වෙනම දෙකිය ඔය විදිහට නුවණ තිබුණාම ඒක ගැන දරුවන්ගේ සිහි වෙනකොට මේක විතරකයක් කියලා බලන්න හම්බවෙන්නේ නැහැ ඉන්නවමයි කියලා පචීවි කාම අධ්‍යයනයක කොගලට ලැබෙනකොට කොගල සිහි නුවණ රූපේ දෙකින්තර දක්නට යනවා ඉතින් ආයතන ටික තමසකේ කියන විදිහට පෙන්නන්න පොඩ්ඩක් පෙන්නකොට ටික ටික ටික ටික ඒ පචීවි කමගේ පෙන්න ඒ තුල තුප්ප හෙදෙන දේයි අතට අහු වෙච්ච දේයි හරට අහු දෙයි ඔක්කොම එකතු ළඟදී මේ මනසේ තියෙන නිමිත්ත මේක මායාවක් නෙවෙයි කියන එක තියෙනවා. චක්කු විඥාණයට මොනවද ගෝචර අරමුණු? රූපය විතරයි. චක්කු විඥාණයට කයට ඔසවලා ගත්ත කියන තැන කයට දැමුම් දෙයක් දැනෙනවද? කාය විඥාණයට බරක් දැනෙනවා නැත්නම් අල්ලපු ස්පර්ශය දැනෙන්නේ රූප වේදනද? සෝත විඥාණයට හද ඇහි ලහතන හෝ ඔසවු බර දැනෙනවද? එහෙනම් මේ විඥාන තුනම එකට කියනවද? විඥාන තුනක් මේකේ නිපද නිරුද්ධන අධ්‍යක්ෂණ එකට කළා මව් නිමිත්තකට උලා යන්නේ සිතත් සිතලසයි. එතකොට මනෝවිඥානයේ දනසයි විඥානයේ මායාකාරයක් කියලා කියන්නේ වෙන වෙනම ලබපු අත්දැකීම් තුනක් එකට දෙනකොට ඕගොල්ලන්ට නොරැවටි සිටීම පුදුම යන නෙමෙයි අර අත්දැකීම් ටික නැත්තම්. සජීවී මේ තුන් නිවිත්තම එකට එකතු කළා බාහිරට තබන මානසික මට්ටමට කියන කාමයේ පරිහරණය කරනවා කියලා. ඒකේ මට්ටමකින් ජීවමාන වේදලා එන එක විතරක් කියලා ඕගොල්ලෝ අනිත්‍ය දරුවෝ තමයි පුදුමේ. සජීවී කාම අධ්‍යක්ෂකවම තියාගෙන සිතුවිල්ල කියලා කිව්වොත් ඒක බොරු. නමුත් ඒක සිතුවිල්ල ලැබෙන්නේ සැබෑවටම තිබුණු ලෝකේ තිබුණ මෙහෙම දෙයක් කියලා. අර හරුවා යනවා මනුකුරා යනවා මුරුතර කලාවේ යන්න පුළුවන් නිදිට මොගොල්ලෝ බෙදලා දුන්නා බෙදලා දෙනවා. ඊට පස්සේ ඔයගලන්ට ලැහකට පහසුවෙන් විතරක් යන්නේ කියලා බලන්න. පහොලට උපමාවක් කරන්න කියන්නේ නිදි පිටකුයි දෙතර ගෙඩි අඹයි වලට තුනක් නිදි දෙතර ගෙඩි අඹයි එකට දෙකල වෙන්න කළා පානයක් හදලා බොනවා එතකොට අපේ රසක් දැනෙනවා අපිට දැනෙන රසය බාහිර කියනවා අපිට දැනෙන රසයේ කෙසල් වල තියෙනවද දැන් අපිට දැනෙන රසය මෙදිවල කියනවාද? අපිට දැනෙන රසය අමෝල කියනවාද? එහෙනම් ওই ධර්මතා තුනෙන් බැහැර වෙන කොහෙන්වත් තියනවාද? හැම වෙලාවෙම ඕනන ආපහු මෙදී අපයි එතන මෙදී අපයි එතබෙ එකතු කරලා හදා ගන්න පුළුවන් ආයෙත් අනිත් පැත්තට යන්න. කිසි වෙලාවක හදා ගන්න රසේ බාහිරයි. එහෙම නේද? ඒ වගේ. ඇහි අත්දැකීමයි, රූපේ අත්දැකීමයි, කාය පොට්ටබ්බේ අත්දැකීමයි, සෝත විචාරේ අත්දැකීමයි එකතු කරලා දරුවා වරුකල කරන තියා කොගලට හදාගන්න හැකි. හැබැයි ඒක ආපහු යන්නේ අරතේ නැහැ. ආයෙත් දැනුම් ඇහැට රූපේ ඒක නිරුද්ධ වෙනවා, කනෙන් ආව පස්සේ ඒක නිරුද්ධ වෙනවා. කාය කරලා පොට්ටබ්බේ අත්දැකීම එක නිරුද්ධ වෙනවා. ආයෙත් උන්නා ගිහිල්ලා ධර්ම හොක්කල් කරනවා කියන එකක් හදාගන්න. එහෙම සිද්ධාන්ත එකක් ඒකෙන් එකතු කරලා මනසට මෙහෙම චිත්‍රපටයක් හදාගන්න හැකි. එතකොට සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියලා කියන්නේ ධර්ම හොක්කල් බලන සිද්ධාන්තයේ තියෙන්නේ පිටෙන් රූපායතනයේද ඔසෝම පොට්ටම්බායතනයේද අදහම සෝත විඥානයද ඔය තුනම එකතු කරලා ගන්නත් මනෝ විඥානවත් දැකේ. එහෙනම් සාරෝ හුදකලේම විතර මාත්‍රයක් නේද? ඒක හම්බ වෙන්නේ අභිධර්මයේ එකනගත්තු සමසංගයෙන් එකනගත්තු කෙනෙකුට වෙනහ. ඒක රූපයේ පිටින් නොදක යන්න බෑ කියන්නේ. ඔය මනසේ අර්ථය කියන්නේ මොන මානිය අත්දැකීම කෙසෙල් කිලි වලටයි මෙතු වලටයි අබ වලටයි දාලා කියන සාහ එයාට එතන විතරයි. ආම මෙතේදී උපාදාන භෝගේ හිතේ හැබැයි විතරකයක් කියලා දැනගත්තොත් විතරකයක් කියලා දැනගත්තොත් සිතුවිල්ලක් කියලා දැනගත්තොත් අනිත් වලට පහරක්. නමුත් සිතුවිල්ලක් කියලා බලාගන්න බැරි අපිට මේ අත්‍යීව සජීවීව දැනගෝගේ දැනට තියෙන එක. ඒක අපි කියමු අපිට හිතෙනවා ඇහැ දැනක අම්මා අල්ලගෙන බදාගෙන හිටියා. මොන කාය සංපස්සේ. ඉතින් දිව්වා. ඈ අහක් නැහැ. එතකොට ඉහිගෙනකොට මේ අම්මා කියලා කෙනෙක් නැහැනේ බාහිර දෙයක් මේක පිටිවිල්ලක් නැහැ කියලා බලනකොට මාතයන්ව තමයි පුදුමේ. ඒ බලකට පුදුමේ. සජීවී ජීවිත අර්ථකේ මම කියනවානේ මට. අම්මා හිටියා අම්මව අම්මා ගාව එනකොට හුස්මත් වෙනවා. අපෝ බදා ගන්න කිච්ච ඇක්සිඩන්ට් කිව්වා. කෙනෙක්ට පියදී දැන් මොකද නිරුද්ධ වෙලා හැම එකක් නෑ දැන් මේක සිතුවිල්ලක් විතරකයක් අනිත්‍යයි කිව්වොත් බලාගෙන හොරතකේට අයින් කරගයයි. එහෙමයි වෙන්නේ මේ සිතුවිලි. ඒ නිසයි ධර්මයක් කොහොනේ? ඒ නිසයි අභිධර්මයේ ධම්මසංගමයේ වගේ ප්‍රකරණයක් අවශ්‍යම අවශ්‍ය හිතලා කියලා කිව්වේ. රූපය දෙනකොට කාමයේ මෙදෙනවා කියලා මතක් කරගන්න. මතක් කළ රූපේ දේශනාකට ඇයි බුදුහාමුදුරු මෙහෙම පෙන්නේ? ඇයි රූප කලාප කඩ කඩ පෙන්න නැතුව ආයතන වෙන් කරලා දෙන්නේ? ඔබ දෙන්නේ කියන්නේ විඥානන් කියන එක නෙවෙයි ඥාන. කිසි විඥානයක දතහැකි කිසි විඥානයක නොදතහැකි කියලා ආයතන වෙන් කරලා රූපේ චක්කු විඥානය දතහැකි, සෝත විඥාන, කන විඥාන, දතහැකි සත්‍ය සෝත විඥානයේ දැකිය හැකි චක්කු විඥාන ගහන විඥාන දකින්න දැකලා ආයතන දෙකලේ ඇයි මේ පස් උපාදානස්මක ලෝකයේද උපාදාන නොවෙන්න ස්කන්ධයක පිළිදෙස් දකින්න පුළුවන් වෙනවා. ඉස්ති කෙනෙක් සාර්ව හොරතල කරපු අත්දැකීම ඒ කෙලෙසේ තමගේ මනසේ කයින් කරගන්න පුළුවන් නම් බලන්න සම්පතනේ කරගන්න කිව්වේ. ඇයි මම එහෙම කිව්වේ? මේ ආයතන ටික එකට එකතුන විඥානයේ මායාවකට ස්ථිතිකව අධ්‍යක්ෂකව දෙද්දී ඒක සිතිවිල්ල කරලා බලා ගන්න පුළුවන් මොහොත තමයි පුදුමයි. වගේ දෙයක් අසෝකරන්න වෙලා නැද්ද කියලා අහන්නේ. ඇත්තටම ඕගොල්ලෝ සිතිවිල්ල ගන්නේ කියලා දැනුවට අහිච්ච දෙයක් නැතුව ඇත්තටම කරුවා කියලා හිතනකොට සිතිවිල්ල ගන්නේ කියලා දැනුවත් අයින් වෙනවද? අයින් වෙනවා. ඒ විදිහට මොකද හිතේ ඒ ගබුව විතර ඉන්නවම කියන දැනක දැනනවද නැද්ද? දැන. එහෙම දැනෙන්න හේතුව මොකද? ජීවිතේ සජීවයක් දැකීමක් නැද්ද? සර්වව හැට පිළිනවා කියලා දැකලා නැද්ද? ඒකට ගබුවේ කතා කරලා නැද්ද? සර්වව හෝ ඉතලා හෝ වඩා ගන්නාම හයද දැනෙන ස්පර්ශය දැකලා නැද්ද? දැක්ලු තියෙන්නේ. එතකොට ඒකනම් සජීවී අරමුණක් ගන්නකට ඇවිල්ලා සිතුවිල්ල ගැන දැකන් දෙයකුත් ඇයි බාහිර නැහැ කියන බලන්න පුළුවන්. බැලුවොත් අනිත්‍ය දෙයිද? අපි වැඩේ කරන විදිහට කරන්න ඕනේ. නැත්නම් අපි කිව්වේ කරන නොකරන එක වෙනම දෙයක්. නමුත් මේ ප්‍රශ්නේ සැකවට අපි වෘතකවි අපදාම නැත්නම් නිවාසකින් හෝ හෝ යන හිතට අතන මම කියනකොට එතෙන් කරනවා මෙතන කරනවා මෙතන කරනවා මම දැන් මේ කතාවට විවර කළ හැම දෙයක්ම දෙන්නන්නේ. කරනෝන ද්‍රව්‍යයෙන් එහෙම තියෙනවා. එතකොට සම්ම සංගණයෙන් මොන්න ආයතන ටික වෙන් කළා ඕගොල්ලෝ ඉස්සෙල්ලා එකන කරනවා. ඇහැට පෙනෙන රූපය වතුරට වැටෙන ඡායාවක් වගේ. ඒ කියන්නේ අල්ලන්න බෑ, ඔසවන්න බෑ, දෙනවා විතරයි, කඳ සුවඳ දැනෙන්නේ නැහැ, රසක සම්බන්ධ නැහැ. කියන තැනකින් රූප ආයතනය ඔබ හඳුනගෙන තියෙනවා. ඊට පස්සේ The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.